ඊට කලින් සති දෙකක් සතියකට පැය ගානේ භාගතු දුන්නා. මේ සඳහා ගත කරලා තියෙනවා. අපි ඊවතාවෙත් මේ ඉදිරිපත් කරපු පාලි වාක්මාලාව මාතුකාවසෙන් තබා ගන්න යුතුයි. ඒ අනිකුත් සූත්‍රය වලට වඩා මේ සතිපට්ඨාන සූත්‍රයේ වෙනසක් ඉදිරිපත් කිරීමේ වෙනසක් සර්වඥන් වහන්සේ පෙන්වනවා. ඒ සූත්‍රයෙන් නැත්නම් ඒ සූත්‍රය අලංගෝ කරුණු වලින් එහිදී ගත කරන්නාට ලැබෙන්නා වූ ආනිසංස කොටාසි ප්‍රතිඵල කල්ැතිවම කෙන හැරපෑමක් මේක යසන්නාගේ අධහිම සද්ධාව උනන්දුව කුසල ඡන්දය වැඩ කිරි වැඩි කිරීම සඳහා කරන එක ක්‍රමයක්. එහිලා භගවතුන් වහන්සේ මුලින්මත් සරලවමත් ඉදිරිපත් කරන්නේ මේ සත්‍යාගයේ විසුද්ධිය කියන එක. ඒ කියන්නේ අපි ඒකත් විවිධ පැති වලින් තේරුම් ගත්ත ප්‍රමාණයට බොහෝ දෙනා මේක බහුවචනෙත් තේරුම් ගන්නවා සමහර වෙලාවට මේක ඒක වචනෙත් තේරුම් ගන්න සිද්ධ වෙනවා ඒ සත්‍යාගේ විසුද්ධිය කියලා මේ සතිපට්ඨානි කීකියා හිතියට හෝ එහෙම නැත්නම් ඒක වෙන භාවනාවෙන් තොරව වෙන ක්‍රම වලින් පරිහරණය කළාට බොහෝ දෙනාගේ විසුද්ධියක් සිදුවීමකට වඩා ඒ අදහස් කරගන්න තියෙන්නේ මේ බණ අහන බණ කියන අපි මේ සතර සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ක්‍රමය ප්‍රතිපත්ති මාර්ගය අපතුලින් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් අන්නේ සම්පතන් ඒ ක්‍රියාත්මක කරන එක එකනා තුල මේ කියන විසුද්ධිය බලාපොරොත්තු වෙන්න පුළුවන් එහෙම නැතුව සර්වජන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නිපමේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළයි කියලා ලෝකේ විසුද්ධියක් ලෝක සත්‍යයේ විසුද්ධියක් නේ නේ. ඒම ගුඪ භාවයක් එහෙම මේ গুপ্ত ධර්මයක් මේක ඇත්තේ නැහැ. මේ ඒකාන්තයෙන්ම සූතමේ වශයෙන් මේක අහලා දැනගෙන චින්තාමේ වශයෙන් මේක කලපලා ආත්ම තේරුම් අරගෙන භාවනාමේ වශයෙන් ක්‍රියාවට නගන කොටයි මේ විසුද්ධිය දීකරේ. ඒක නිසා භාවනා කරන පිළිසකට සතිපට්ඨාන සූත්‍රය අහනකොට ලොකු කුසල ඡන්දයකට හේතු වෙන සද්ධාවකට හේතු වෙනවා. අපි දැනටමත් මේ ගැටි ගැටගෙන ගත කරනවා නේද කියලා. ඒ වගේම තමයි එවැනි කටයුතු කරනත්ෝ මේ කාණික කායද කියා දීමට හෝ එහෙම නැත්නම් අනිත් කායගේ විමුක්තියකට හිත යොදනවා නම් කරුණා කරලා මතක තියාගන්න ඕනේ ඒක සාමාන්‍ය විමුක්තියට සාමාන්‍ය විසුද්ධියට බාධාවක්. ජනතා විමුක්තියක් හෝ වෙන පොදු ජන විමුක්තියක් හෝ කල්පනා කිරීම සතිපට්ඨාන යෝගාවචරයට බාධාවක් බව විශේෂයෙන්ම ආධුනික සතිපට්ඨාන යෝගාවචරයට බාධාවක් බව මේ පදේම දාලා තේරුම් ගන්න. ඒක අර මුල් පාලි පාඨයේ ඒ ආකාරයෙන්ම දැන වෙන්නේ නැහැ. ඒක හිත යොදා බැලිය යුතු. Tamange විමුක්තියට හේතු වෙන ආකාරය ධර්මාන්වයට කල්පනා කල්පනා කරලා බලනකොට කටයුත්ත. ඒක ප්‍රධානම කාරණාවක් මේ විසුද්ධිය තමයි නමුත් ඒක අනුන්ගේ විසුද්ධියක් වාට පත් වුණොත් ඒක අප්‍රධාන කාරණාවක් වෙනව නෙවෙයි ප්‍රධානම විරුද්ධවාදියා බවට පත් වෙනවා. ඒක සතිපට්ඨාන යෝගාවචරය හොඳට පැහැදිලි කරගන්නවා. ඊගාට ශෝක පරිද්දවාන සමතික්කමාය කිය ඊටාම දුකට දුම්නසටපත් වෙච්ච කෙනා කියා පාන ලෝකේ තණ්හා අන්ධාර පාන ක්‍රමේ තමයි අඬනවා ලතවුල් දෙනවා ඒවත් ඔක්කොම නැති කරන්න පුළුවන්. ඒකට අපි අර පටාචාරාවගේ වගේ කාම දුකටපත් වෙච්ච ලෝක පැත්තෙන් බලනකොට ඥාති විශ්ෙන්ටපත් වෙච්ච කෙනාටත් ඒ නිර්වස්ත්‍රේ නමුත් මේ වාගේ ධර්ම සභාවකට කඩාවැදිච්ච ඉත්‍ත්‍යාවට සරුවචන් වහන්සේගේ පළවෙනිම ප්‍රතිචාරය වුණේ නැගණියන් සීයලවා ගන්න කියන එක. මේ තියෙන අවුල් වියවුල් යසන උමතු ගති, නිර්වස්ත්‍ර ගති, සමාජ විරෝධී නැත්නම් සමාජයේ විසින් විවිධ විදියට පාලන ගති ඔක්කොම සංකරච්චල මැද්දේ සර්වචන්නාංශිකේ නංගි නැත්නම් නැගිනිය නිසි කියලා ගන්න කියලා. ඒකේ සර්වචන්නාංශිකේ විශේෂ විධානයක් හෝ ආශ්‍රිත ගැනීමක් නෙවෙයි. මේ කාන්තාවට ඒ වෙලාවේ සතිය තිබුණා. සතිය පිටවා ගන්න පුළුවන් ශක්තිය තිබුණා. පිහිටෙව්වා. එතනදීම අර ඔක්කොම ශෝක පරිදේව සම්පූර්ණයෙන් ගියලී ගියා නෙවෙයි. නමුත් සෝවාන් මාර්ගයේ ලබන තරමට වාගේ. මේ ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඇඳුම් දෙඩු මේ සිතාගෞතමී වගේ කෙනෙකුට ඒ අඳා අඳා තමන්ගේ මලමිනිය පුතාග මලමිනිය ඇවිද අරකොට මතු කරලා දුන්න කාරණාවයි. මරණානුස්සතිය. පුළුවන් වුණා ඒක නතර කරගන්න. ඊගාට දුක් දෝමනස්ස ඒ සම්පතිය අමිතිවරයා වගේ දුම්නසට පත් වෙලා ඉන්න කෙනාට සරුවචනසේ පැහැදිලිව පෙන්ලා දුන්නා ඒ ගියදී යන්න ආවිදී. ආකුණෙන්ද තියෙන දේවල් අතහැරලා දාන්න. මධ්‍යස්ත වෙන්න බෑ. මේ මධ්‍යස්තයත් ආවුදේ පිළිබඳව අල්ලාගත්තේ නැති හිතකින් බලන්නේ. මෙතනත් මේ සතියටමයි ආරාධනාව. නැත්නම් සතිපට්ඨානෙටමයි ආරාධනාව. ආන්නේ මේ ක්‍රියාවලියන් මේ ශෝක පරිදේ වලින් පීඩිතව දුක් දුම්නසකින් භරිතව ගත කර අද්දිත් මේක ওই කැපී පෙනෙන චරිත කීපයක් ඔය සරුවත් සරුවත්යන් වහන්සේ ජීවමාන ධර්මාන කාලෙදිම සිද්ධ වුණා. ඒකේ හොඳ ආදර්ශ ගන්න පුළුවන් යෝගාවචරයට. ඒ නිසා මේ ඥාති වියසන, එහෙම නැත්නම් වස්තු වියසන, එහෙම නැත්නම් ලාභ සත්කාර වල අඩුපාඩුකම් වීම නිසා ඒලා ගතිපට්ඨානේ බහා කියලා. මේ දේවල් සඳහා ගත කිරීම ලෝකානුකම්පාවක් ජනතා විමුක්තියක් කියලා හිතනවනේ ඒක යෝගාවචරයාට සතිපට්ඨාන යෝගාවචරයාට නොගැලපෙන වසවිෂ වගේ දෙයක්. ඒකාන්තයෙන්ම තමාගේ ශෝක පරිදේව දුක් දුම්නස් නිවා ගැනීමට මේක පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා ඒ පටසාරා වගේ හෝ ඉසాగෝතමී වගේ හෝ සම්තති මහණතිවරයා වගේ හෝ තමාගේ පැහැදිලි න්‍යාය අධිගමයේ මේක සඳහා කටයුත්තා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනා වූ එකම මාර්ගය තවත් පැත්තකින් කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා මේකට කියන්න පුළුවන් මේ මාර්ගය අවබෝධ කිරීමට සමාකරා එන්නා වූ සෑම අරමුණකටම මේ සතිපට්ඨානයේ සතිය මනාකොට පිළිපදවීම පුරුදු කිරීමෙන් අමුතුම න්‍යායක් මේ ලෞකික විෂයන් තුල උගන්වන්නේ නැති අනවබෝධය නැති කරන එහෙම නැතු අවුල වියවුල ඇති කරන නෙවෙයි අනවබෝධය නැති කරන අමුතුම න්‍යායක් ඒ න්‍යායට ඉස්ති උනාය කියලා හෝ කුස උනාය කියලා හෝ ලාභයක් වාසියක් නැහැ පාඩුවක් නැහැ ඥාති විශේෂයටපත් උනා කියලා හෝ නැහැ කියලා හෝ ලාභයක් හෝ පාඩුවක් නැහැ වස්තු විශේෂයටපත් උනා හෝ කියලා හෝ නැති උනා හෝ කියලා හෝ ලාභයක් පාඩුවක් නැහැ සෑම දිනකටම සම මට්ටමක් තියෙන මේ සත්‍ය පිළිවීම සම්බන්ධ. අපි සාමාන්‍යයෙන් මේ තොරණක කතා වස්තුවක් විදිහට පෙන්වලා තිනකොට හේපඩාචාරාවට හෝ කිතාගෝතමිට විසිදී නොමිය යුත්තක් අභග්යක් වාසන වාසනාවන්ත සංසිද්ධියක් වශයෙන් තමයි අපි දකින්නේ අපි පටාචාරා වෙනුවෙන් අපිත් අඬනවා. නමුත් ඒක තමයි පටාචාරාවට සරුවචන් වහන්සේ දැක ගන්නට, ධර්මයේ දැක ගන්නට, සංඝ පරපුරට ඇතුල් වෙන්න කෙටිම මාර්ගය වුණා. ඒක නිසාක පටා ධාරාවට වාසියක් වුණා. නමුත් අපි හිතන්න නරකයි. අනේ අපේ අම්මට පටාචාරවට වෙච්ච දේ වේවා. එතකොට අම්මට නිවන් දකින්න පුළුවන් වේවා කියලා මෙහෙම හිතන එක මහා භයානකයි. කාට හරි දුකක් පාටවලා දුකක් ප්‍රාර්ථනා කළා දුකක් පණවලා ඒ තුලින් සත්‍ය අවබෝධ වේවා කියලා හිතන එක අසාධාරණයි. ඒක අපේ අපේ අපවත් සාංශ මතක් කර තුනා කාටවත් ශ්‍රද්ධාව ඇති කරන්න උනන්දු වෙන්න එපා. ඒක භයානකයි කියලා. ඇතිවෙච්ච සද්ධාවෙන් ඇතිවෙච්ච දුකෙන් සද්ධාව ඇති කර ගන්නවා. ඇතිවෙච්ච සද්ධාවෙන් න්‍යාය මාර්ගයේ මතකල දෙනවා කියන එක එකක්. නමුත් මේ වගේ දේවල් මේවා කියලා හිතන්න නරකයි. ඒ වගේම තමයි එහෙම වෙච්ච යත්තෝ දැකලා ඒ යත්තෝ මාර්ගයෙන් ගමන් කරපුත් ඇති සංගිට්ඨයි සතුටටන උගන්වනවා නම් ඒකත් අවස්ථාන වාදයක්. ඒ නිසා මේ දෙකම නෙවෙයි මෙතන කටයුත්තේ Taman කෙරේ කොහොමඩක්වත් අටාචාරාවේ මට්ටමක හෝ මේට වැඩි අඩු මට්ටමකට හෝ නිතරම දුක් තොම්නස් අශෝක පරිදේව විවිධ අරමුණු මාර්ගෙන් ඇහැ කන දිව නාසය කය පිට මාර්ගෙන් ගලායන මේ සෑම අරමුණකටම සත්‍ය පිහිටුවේ මාර්ගයෙන් මේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය න්‍යාය පිළිබඳව පරිචය කරයි. ඒ පරිචය ඒ පුද්ගලයාගේ ආශ්‍රේ නිස්සේ සම්පත් වල හැටි හැටියට රුචි අරුචිකම් වල හැටි හැටියට ආත්‍යාසේ හැටි හැටියට වෙනස් වෙනවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය අංග සම්පූර්ණ ධර්ම කොටාසයක් ධර්ම පන්තියක් ගෙන හර පෑවට එක රාගය අධික චර්යාට සතිපට්ඨානේ ඔක්කොම කොටස් අවශ්‍ය කරන්නේ නෑ. අවශ්‍ය කරලා තියෙන්නේ තමන්ගේ ගැටේ ලියා ගන්න පුළුවන් කොටස පමණයි. ද්වේෂ චර්යාට සම්පූර්ණ කොට ආශීකර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මෝහ චර්යාවට සම්පූර්ණ කොට ආශීකර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉගෙන ගන්නට පාඩුවක් නෙවෙයි. නමුත් ප්‍රයෝජනේ සලකලා බලනකොට මේ සතිපත්තහන සූත්‍රය ඉදිරිපත් කළ තියෙන පුදුම අපූර්ව තාලයකට, විශ්මිත තාලයකට ඒ මූලික කමතහනක් දිගේ වැඩ කරගෙන යනකොට Tamange චරිතක අදාළ තාලෙට න්‍යාය පහළ වෙනවා. දැන් සරුවච්චන් වහන්සේට මේ සතිපට්ඨාන පිළිබඳව නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව උබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුද පාසි ඥානං උදපාදී ආදි වශයෙන් සෑම සීල සත්‍යයකම සාධාරණ වෙන සාරවත්‍යතාඥානින් පහළ වෙනවා. එනිසා උන්වහන්සේ වෙත පැමිණෙන විදේශ ජනතාව ඕනම කෙනෙකුට නොකකිල අභීතව වික්තව ප්‍රතිබලව උත්තර දෙන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේට තිබුණා. නමුත් එච්චරම ශක්තිය සාරිපුත්‍ර සාංශ තිබුණේ ඊට අඩුයි ටිකක්. ඒකත් අඩුයි මොකල්ලාන් ස්වාමීන් වහන්සේට. ඊටත් අඩුයි අනිකුත් මහා ශ්‍රාවකයන්ට. ඊටත් අඩුයි රහත් පුතුමන් වහන්සේලා. ඒ වාගේ තමයි මේක බහගෙන බහගෙන යන්නේ. එතන සතහන් කරන්නේ මේ තමන් වෙත පැමිණෙන ලෝක සත්‍යය කියන්නේ. නමුත් තමන් භාවනා කරන අපි එක එක කෙනෙක් කල්පනා කරනකොට තමන්ගේ අත්තා වූ චරිත ලක්ෂණය මොකද්ද? ඒ චරිත ලක්ෂණයට අනුව මේ න්‍යාය පාදා ගන්නවා කියන එක බොහෝම කෙටි වැඩක් වෙන්නත් පුළුවන් පටලවා ගත්තොත් සර්වඥතා ඥානය ලැබෙන තරමට වැඩි මහන්සි වෙන්නත් ඉඩ තියෙනවා ඒත් නොලැබෙන්නත් ඉඩ තියෙනවා ඒක නිසා මේ න්‍යාය කියන එක පණ අහන පණ කියන එක එක්කෙනෙක් ලබා ගන්නා ක්‍රමය වෙනස්. තමන්ගේ චරිතෙට, තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට, තමන්ගේ ශ්‍රද්ධා විද්‍ය ආදී ඉන්ද්‍රිය ධර්ම වල හැටි හැටියට තමයි මේ න්‍යාය පහළ වෙන්නේ. ආ මේ නිසා මේ සති කියන අතිපට්ඨානේ මූලික තේමාව කොඳු ඇට පෙළ සතිය මුල් කරගෙන යනකොට මේ සතිපට්ඨාන වගේ බරසාර ගැඹුරු දෙයකටත් වඩා හුදු සති චෛතසිකේ විතර කරනකොට වෙත පැමිණෙන ඉදිරියට ඉදිරිපත් වෙන දේ පිළිබඳව සතිමත් වීම කියලා. මේ කෙටිය සඳහන් කරනකොට ඒ තුලින් අපට පුළුවන් වෙනවා මේ න්‍යාය කියන එක හැම චිත්තක්ෂණයකම පෝෂණය කරන්න. විවිධාංගීකරණය කරන්න. කරගෙන කරගෙන යනකොට ඒ පුත්ලයා තුල හැම මොහොතකම පින් වැඩෙනවටත් වඩා කුසල කුසලතාවයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සතිපට්ඨානය කියන එක ඒකෙමුත් තව සාර කරලා ගන්නවනම් පෙරලා ගන්නවනම් සතිය කියන එක මුලමදාග කියන තුන් ස්ථානෙටම ගැලපෙනවා. ශාසනයේ ආදි කල්යාණේ මධ්‍යේ කල්යාණේ පරිෝසాన කල්යාණේ කියලා සර්වචනන්දගේ ධර්මයේ සඳහන් වෙනවා උන්වහන්සේගේ ධර්මයේ වගේ මුලැමැදාග කල්යාණ ධර්මයන්ගේ මංගල ධර්මයන්ගේ සමන්විතයි. ඒ මේ ගතිය මේ සතිය කියන. ඒ නිසා මේ න්‍යාය අධිගමනය කියලා කිව්වම සර්වඥාන්සේ අධිගමනය කරා වූ මේ සර්වඥතාඥාය අපට අවශ්‍යත්වය කරන්න බෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අපේ මේ සංසාර ගැටේ ලියා ගැනීමට අවශ්‍ය කරන ප්‍රදේශයේ තේරුම් ගැනීම. මේ තේරුම් ගැනීම තුලින් ලෝක සත්‍යයක් සත්ත්ව සංඥාවෙන් අපිත් සමග සමග නිසා සම නිසා අපිට අනිත් පැත්තෙන් එක හදා බෙදා ගන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන් නමුත් අපිට සර්වඥතා ඥානය ලැබෙන්නේ නැහැ. ලැබෙන හැම කෙනාටම අපිට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි භාවනාවට අතිපතාණ්ඩ අතිපතාණ සූත්‍රය ඉගෙන ගන්නට පෙළඹෙනකොට මේකේ රාමුව මේ ආකාරයෙන් තේරුම් ගන්නවා. මේ න්‍යාය අධිකමය කරන්නේ නැතුව නිබ්බානස්ස සත්‍ය කියායකින් ඊගාව මට්ටමට යන්න ඒ න්‍යාය Taman විසින් සංශේෂණය කරගත යුතුයි. මගේ චරිතෙට මෙන්න මෙහෙමයි කියලා. නමුත් අද භාවනා ක්‍රම උගන්වනකොට හුඟක් වෙලාවට එකම කර්මස්ථානයක් කියලා ඒ ඔක්කොට මේකම කාලසටහනක් කියලා ඒ ඔක්කොට මේකම ගුරුවරයෙක් ඉදිරියපත් වෙලා ඔක්කොට මේකම මධ්‍යස්ථානයක් හදාගෙන කරනකොට කෙනෙකුට සැකයි ගන්න පුළුවන් මගේ චරිතෙට එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් වලට ඒක ගැලපෙනවා සැකයක් පහළ වෙන්න පුළුවන්. නමුත් ඒ සූත්‍ර පිටකයේ හොඳට විස්තර හොයනකොට මේ ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා මධ්‍යම නිකායේ. ඉතින් විතරයි මධ්‍යම ප්‍රමාණය විතර වෙලා තියෙනවා. මේ සූත්‍රය හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ හුදු ආනාපානිය කියලා. මේ සතිපට්ඨාන සූත්‍රය විස්තරක් විස්තර කරලා තියෙන විශේෂ කමඨහන් වලින් එක කමඨහනක් විතරයි. ආනාපානිය කියලා කියන්නේ සතිපට්ඨානෙදී පස්සාන හතරේ සතිපට්ඨානෙකුත් නෙවෙයි. ඒනොත් කමඨහනක් විතරයි. මුත් ආනාපාන සතිය වැඩිවීමෙන් හත් වෙන ආකාරය දක්වාම යන්න පුළුවන් බව මේ ආනාපාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒක සතිපට්ඨාන කොටාශයක් භාවිතා කරලා වැඩිවලට යන්න පුළුවන් බවත් සංයුතනිකාය සංඥාඥාම් සූත්‍ර සඳහන් කරලා තියෙනවා. තව සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා එක් එක් සතිපට්ඨාන භාවනා කිරීමෙන් සීක තත්වයට අතර සතිපට්ඨානෙම වැඩිවීමෙන් අරිහත් තත්වයට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර පොදු භාවනා මධ්‍යස්ථානවල මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. පොදුවේ උගන්වන්නේ කර්මස්ථානයක්. පොදුවේ දෙන කාලාපහන. පොදුවේ දෙන ආහාර, පොදුවේ දෙන අනිකුත්ේ සීනාසන මේ ආදී දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ යෝගාවචරය ගඟට තල්ලු කරන එකයි. නැත්නම් සෝතාපන්න තත්වයට පත් කරන එකයි. පත් කරාට පස්සේ ඒ යෝගාවචරයට අර කාලසටහන් Tamanට සුදුසු ස්ථානයකට සකස් කරගෙන ඒ සප්පාය කරු සලසාගෙන විවේකී වාරිත වඩා ගුරුවරයාගෙන් යම් ප්‍රමාණයකට දුරස්ත වෙලා කරගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මධ්‍යස්ථාන වලින් බලාපොරොත්තු වෙන මේ අඩුම ලන්සුවට මූලික ඇතුල් වීමට දොර විවරණය කළා. ඒ නිසා සැකයි ගන්න නරකයි මේක සතිපට්ඨානයක් හෝ නැත්නම් එකම සතිපට්ඨානියක ලාගන්නේ නැහැ. එකම කර්මස්ථානයක් වැඩිීමේ අපි සතිපට්ඨානය මඟ හරනවාදෝ එහෙම සැක හිතන්න ඒ සූත්‍ර කොහෙල බලනකොට සැකයක් කරන්න ඉඩක් නැහැ. නමුත් සතර සතිපට්ඨානෙ විතර කරන්ට විඤ්ඤාය පිළිබඳව කතා කරනකොට සර්වඥාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ හතරම සර්වඥාන් වහන්සේ තේරුමක් නැතුව ප්‍රකාශ කළා නෙවෙයි මේව හතරම එකතු වුණාට පස්සේ අර ජාඩියට මූජිය කිව්වා වගේ ඔක්කොගෙම පුදුමාකාර ගුණයක් ඇති කරලා දෙනවා. ඒකට කොහොම සරල උපමාවක් වෙන්නලා දෙන්නේ අතරමං හන්දියක <clears throat> සිවිදිකෙන් පැමිණෙන රත අතරමං හන්දිය පහු කරන වේගයෙන් ගමන් කරන නිසා මැද මැද්දාවේ අතරමං හන්දිය මැද්දාවේ දූවිලි ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. ඒ අතරමං හන්දියේ එක පාරක් නම් දිගටම පාවිච්චි වෙන්නේ අනිත් පාරවල් දෙකෙන් එන දූවිලි මැද කොච්චි පීලි දෙකට දෙපැත්තේ රොක් වෙන්න වගේ එකතු වෙනවා. නමුත් ඉතුරු හන්දි දෙකක්, ඉතුරු පාරවල් දෙකක් විතර පාවිච්චි කරන අර මැද එකතු වෙන දූවිලි ටික ධාර්මණයට කියලා දානවා. අන්න ඒ වගේ තමයි අපි සෝවාන් වීම සඳහා හෝ එහෙම නැත්නම් ඊට පෙර ආත්මයත් ආ වූ විපස්සනා ඥාන පහළ කර ගැනීම නිසා හෝ නැත්නම් ඊට කලින් නැත්නම් වූ ධානයක් සබා ගැනීම හෝ කටයුතු කරද්දී ගොඩක් දූවිලි තව දෙපැත්තේ තියෙනවා. නමුත් පාරේ අපිට අපි යන දිහාවට යන්න පුළුවන්. අනිත් පැත්තට යන පාර සුදුසු මදි ගිහිල්ලා වාහන ගිහිල්ලා පඩම් වෙලා නැහැ. නමුත් ඉදිරි වැඩ කරන යනකොට ඒ නිසා එව්වා නැවත සල්ලා බලන්න වෙන එක මේ වාගේ සාරභෞම භාවනාත්ම වල ඇති. ඒකට ඉඩ තියෙන. නිසා එක භාවනා ක්‍රමයක්. පිම්බීම හැකිලිම ගන්න ආනාපානිය ගන්න බුද්ධානුස්සති වශයෙන් ඒ එක එකක් අරගෙන යනකොට පැහැදිලි විවරයක් ඕන දෙයකට යන්න පුළුවන් ප්‍රවිෂ්ඨයක් මේක තුල තියෙනවා. මේක පිළිබඳව මේ විත්තර රුචි සංඛේප රුචි කියලා යෝගාචර කොටාස බෙදෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා කොටාස බෙදෙනවා. විශේෂයෙන්ම නිතිප්ප කරන කතාවේ උගාවක් විස්තර කරනවා. මේ විත්තර රුචි යෝගාචරයට සුත්තමේ ඥානයේ වශයෙන් මේ විස්තර අහනකොට අහනකොට ලොකු සද්ධාාවක් පහළ වෙලා ඒ තමන්ගේ වැරදි ජීවර ධර්මයේ අයින් කරන ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි කරගෙන මාර්ගය දිගු වෙනවා. ඒ නිසා එවැනි කෙනාට සත්‍යසවිපත්තාණේ මහදාරණ තාකල් ගන්න දේවල් තියෙනවා. ඒ මොකද හිත බොහෝම කැමැති මේ කුංචි කුංචි විස්තර හොයන්න. නමුත් සංකේප රුචි සංක්ෂේපයෙන් වන අහලා ඒක තේරුම් අරගන්න පුළුවන් යෝගාවචරයට අර සාරිපුත්තු ස්වාමීන් දේශනා කළා වගේ මට කියලා දෙන්න මම දහසක් නයින් තේරුම් ගන්නම් කියලා උන්වහන්සේ අර අස්සජී මහරහතන් වහන්සේ ඉස්සරහ පිට කිසිමේ පුතක් යන විදිහට ප්‍රකාශ කළා. ඒ මොකද මට විවිධාකාරයෙන් ඒ විදිහට ගලපලා තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. එවැනි අර්ථයන් බොහෝම දෙංගික්ක. බාහිර ආර්ථිකතාව දැරකියෝ වගේ සාරිපුත්‍ර සාරස් වගේ ටිකක් සඳහන් කරපුවාම විස්තර වශයෙන් දැනගන්න පුළුවන්. ආන්නේ ඒ අර්ථයන්ටත් මේ සතිපට්ඨාන දෙක කොයි විදිහකට ගලපනවා. මේකෙන් මේ මෑත කාලේ මේ සංඛේප රුචි ක්‍රමයට බොහෝම පෝර දාපු නැත්නම් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කායකත් වගේ භාවනා දරවිත කරපු යුත පුරුෂයෙක් තමයි මහසිදාගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ පොත පැහැදිලිවම මතු කරලා පෙන්වන්න හදනවා. ධර්මදේශනා මාර්ගයෙන් ආදිරිය මතු කරලා පෙන්වන්න හදනවා. මේ එක භාවනා ක්‍රමයක් එක කමඨාණක් අරගෙන ගියාම පැහැදිලිවම විශාල දොරටු රාශියකට දොර ඇරෙනවා කියන්නේ. ආනේ ඒකදී හුඟක් සවිස්තර විස්තර කරලා දෙනවා. මේ පින්වීම හැකිලිම ඒක තමයි උන්වහන්සේ විසින් ලෝකේට හඳුනා දීපු අරමුණ ඒක කරගෙන යනකොට අපි ඒකදී තාමත් ගුරුසු වායෝ පොට්ටක ධාතුව ආයන පස්සනාවට වැටෙන කොටාසේ තේරුම් අරගෙන යනකොට එහි තුල පහළ වෙන්නා වූ සතිය නිසා නොසිඳ එහිම ඇතුළට කිඳා බහින ඇතුලාන්තයකට විනිවිදගෙන යනා සතිය නිසා ඒ තුලින් පහළ වෙන්නා වූ පහදිලි දර්ශනය සම්පජාන්‍ය නිසා ඒ යෝගාචරයාගේ හිතේ ඇතිවෙන ඒ පැහැදිලි දර්ශනය තුලින් අනේකුත් භාවනා නොකලා වූ අවධානය නොයදුනා වූ විශාල කර්ම කොටාසයකට මේ භාවනාවේ ඥානයක් පහළ වෙනවා ඒ කාර්ය හිත යොදා තේරුම් ගත්තා වූ ප්‍රත්‍යක්ෂ විපස්සනාව නෙවෙයි ඒකට කියනවා අනුමාන විපස්සනාව කියලා. ඒ අනුමාන විපස්සනාවට සාරී සර්වඥාන්සේගේ දේශනාව ගලපනකොට ප්‍රත්‍යක්ෂ කළ දෙයක් වාගේ Tamanට හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ඉදිරිපත් කරන බොහෝම පොඩි කොටසක්. ඒකේ ප්‍රත්‍යක්ෂ ඥානීය වැඩි වෙන්න වැඩි වෙන්න ආලෝකය ප්‍රභාස්වරේ වැඩි වෙන්න වැඩි වෙන්න හාත්පස ඇත්තා වූ ආවධානයේ කෙලින්ම යොමු නොකළා වූ අනිකුස් සියලුම ධර්මයන් කෙරෙහි අනුමාන විපස්සනාව සිද්ධ වෙනවා. මේකට උපමාවක් වශයෙන් කියනවනම් අපි විදුලි පන්දමක් දැල්වලා පිටියකට ගැහුවොත් ඒකේ ආලෝක වලලු දෙකක් තියෙනවා. මැද තියෙනවා හොඳටම නාභිගත වුණා වූ අත දිතුලන ආලෝක ලපය. ඊගාවට තියෙනවා හාත්පසින් එච්චරම ප්‍රභාස්වර නැති ලොකු වලයක්. ඒක අපිට යමක් සර්පෙක් හෝ නැත්නම් චීතිකත්තක් හෝ විචේ ගහගෙන අණයක් හෝ ගහ බලන්න ඕනේ නම් අපි කරන්නේ අර මැද තියෙන ආලෝක ලපේ ඒකට යොමු කරපුවාම හොඳට පැහැදිලිව ඒක පේනවා මෙතන එක තියෙනවද නැද්ද විශේෂ සත්‍යෙද නැද්ද කියලා. නමුත් මේ හත්පස වේදන ආලෝකයේ පරිසරය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා දෙකම විපස්සනා ඥාන බව ඒ ස්වාමීන් වහන්සේ කියනවා. ප්‍රත්‍යක්ෂ විපස්සනා ඥානය කියලා කියන්නේ අපි දැන් බහැල වැඩ කරන්නත් ඉන්න නිසා කොහොම ප්‍රකටයි පිම්බීම හැකිලීමට හිත යොදාගෙන කරගෙන යනවා පිම්බීම හැකිලීම ප්‍රත්‍යක්ෂී ධර්ම අධාරිමින් පරමාර්ථ ධර්ම ධ්‍යාවට ගිහිල්ලා උදරේම හිත පවත්වමින් එහිම ඇතුළට කිඳා බහිමින් යනකොට ඒ තුල විකාශනය වෙන ඒ තුල ප්‍රකාශයටපත් වෙනා වූ ධර්මතාවලට අපි කියන ප්‍රත්‍යක්ෂ විපස්සනා නමුත් ඒ විදිහට හිත එළිම නිමග්න වේගෙන ඉන්නකොට සද්ද ඇවිල්ලා යන හැටි අර මූල කර්මස්ථානට බාධා නොකරම කොන්ද භාවනාව යනකොට යෝගාවචරය අත්දකින්න. ඒ වගේම වේදනා පුංචි පුංචි වෙනවා. නමුත් අරමුණ පෙරලාන්නේ නේ. අරමුණට බාධා කරන්නේ නේ. අරමුණක් තියෙද්දි මේක ඇවිල්ලා යන බව දාන්න. හිතවිලි එනවා. එච්චර කොන්ද පණ මැදි හිතවිලි එකින් එකට දෙකක් තුනක් ඇවිල්ලා දිය වෙලා නැති වෙලා යනවා. නමුත් අර ගමන් ගත්ත මූල කර්මස්ථානේ පිටිලා විනාශ වෙලා යනවා. මෙන්න මේ විදිහට ගෝල කර්මස්ථානීයම ප්‍රත්‍යක්ෂ විපස්සනාවටම මේක තාකච්ඡ කියන ගෝචර අධ්‍යාත්මය අරමුණේම හිත පවත්නකොට අර බාහිරින් ඇවිල්ලා යන දේවල් එක අනියම් පාඩමක් උගන්වලා යනවා නමුත් තමගේ කර්මස්ථානට බාධා කරනවා යම් වෙලාවක යෝගාවචරයට මේ වෙලාවේදී සැකයක් ඇති වුණොත් මට කවදාකවත් මෙහෙම ගියොත් එහෙම මේ වතු වෙන සද්ද පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන එකක් නැහැ හිතවිලි පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන එකක් නෑ. වේදනාව පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ. ඒක මොකද? මූල කර්මස්ථානේ මෙතන හිත තියෙන්නේ. ඒ නිසා මම මේ මූල කර්මස්ථානේ හොඳට මේ වෙලා සිද්ධි වෙලා යාදීගෙන එන වෙලාවදී මම සද්ද ටිකක් අහලා බලන්න ඕනේ. නැත්නම් මේ වේදනාවට හිත යොදලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ හිතවිලි වලට හිත යොදලා බලන්න ඕනේ කියලා කල්පනා කළොත් මේක තමයි මේ න්‍යාය දැන ගැනීම සහ නොදැන ගැනීම අතර වෙනස. එසා මුලින්ම තේරුම් අරගන්න ඕනේ මූල කර්මස්ථානයේ ප්‍රත්‍යක්ෂ විපස්සනාව. ගෝචර අධ්‍යාත්ම ආරමුණේ දිගින් දිගටම ගැඹුරට යෑම අර එන දේවල් මතු මත මේකත් වඩා විසදව. අනුමාන ඥාණයෙන් විතර කළ දෙයක්. කවදාකවත් මේ ප්‍රත්‍යක්ෂ ඥාණය ලබා ගන්න දේ අනුමාන ඥාන තොංගාණකින්වත් ගන්න. ඒක නිසා ප්‍රත්‍යක්ෂ ඥානයේ බහා තබලා යම් වෙලාවක මේ ලේසි නිසා ප්‍රකට නිසා සිත් ගන්නාසුරු නිසා නිදහස් චින්තනයට yaadෙන නිසා භෞසුත භාවයට yaadෙන නිසා මූල කර්මස්ථානේ අමතක කරලා ඒ ලාමක දේවල් වල අතාරින්න යෑම මේ විතර හොයන්ට යෑම ඒවා පිළිබඳව උනන්දු වීම මේ න්‍යාය මග හැරීමක් වෙනවා. එහෙම කෙනාට නිවන කික්නේ. ඒ බුද්ධ ලැබුවම ආසන්නේ ඉන්නවා නමුත් පිටියට අවධානය මනසිකාරය යොමුගත වෙනවා. මේ දේ ආරම්භක යෝගාවචරයට වෙන්න පුළුවන් හොඳට පිටුලිය යෝගාවචරයට වෙන්න. ඒ නිසා අර ප්‍රතිපත්තාවේ නැවත නැවත අහනකොටම ඒ එක එකක් යරදි. මෙලියෙන් දීලා තියෙන උත්තර සාකච්ඡා ඉදිරිපත් වෙලා හරියට කාරණා මත වෙන්න පුළුවන්. ඒක හොඳ කල්පනාකාරී. සාර්ථක සාංශ දේශනා කළා වගේ වරක් කියු දෙයි. ආය නැවත නැවත කියන දේ දහසක් නැයි තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් තේරුම් අරගන්න ඕනේ එකම ආරමුණට. එහෙම සම්පූර්ණ කර්මස්ථාන කියලා අපි බාහිරගත ආවෝ ආරමුණ. මේක කියනවා ගෝචර ආරමුණ. අධ්‍යාත්ම ආරමුණ. මෙන්න මේ ගෝචර අධ්‍යාත්ම ආරමුණේ හිත පවතින තාකල් මේක හිතා ගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ විපස්සනාල සක්ෂිකක්ක ආරම්භණය කියලා. අවබෝධ කළ යුතු සාක්ෂාත් කළ යුතු ආරමුණ. මේ දේ කරනකොට අනිවාර්යයෙන්ම මේ අනුමාන විපස්සනාව සිද්ධ වෙනවා. ණය විපස්සනාව සිද්ධ වෙනවා. මේ ණය ප්‍රණය මේ හිතේ අත්දැකිය. ඒක කවුරක්වත් පුරුදු කළ යුත්තක් නෙවෙයි. යොමු කළ යුත්තක් ඉන්නේ වෙන දෙයක්. ඒක තමයි ලැබෙන අතුරු ලාභයක්. මේ අතුරු ලාභයට හිත යොදනකොට ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේකත් භාවනාවක්මයි මේකත් හොඳ ධාතු මනසිකාරයක්මයි මේ කාර්යක වැඩි විචිත්‍රයි ආදී වශයෙන් මේ කර්ම ගැන හැර දැක්වීම අපිට තනි වචනේ කියනවා නම් අර්ථය කියන කල යුතු ගරු ඒ අතහැරලා ලාමක දෙකට හිත දැමීම කියලා කියනවා. මේකත් මේ ඥායස අධිගම ආය කියන කාරණාවට තමයි ලං කරන්න ඕනේ. ඒ නිසා එතෙන්ද ගියේ නැති කෙනෙකුට නම් මේ බණ අහනකොට මොනවද මේ කියන්නේ කියලා තේරෙන්නේ. එතෙන්ද ගියේ කෙනා. මොකද දෙනෙක් මෙවා භාවනාවෙන් අත්දකලා තියෙන ඇත්තෝ. නමුත් මේ මාර බලවේග දෙවෙනි මාර සේනාවට කියන අරතිය කියලා අදි කුසලය. වචරාජ්‍යස්තරමුනේ අතහැරලා අර ලාමක දේවල් අතකටයි. එහෙම කෙනාට මේ නැහැ අර තිබ්බක් නිවන. අත ළඟ තිබුණා. ඒක ගන්න හිතෙන්නේ බෑ, ඉඩ දෙන්නේ නෑ. මොකද අවධානය නොබැලිය යුතු, නොගිනිය යුතු දේවල ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් විස්තර හොයන්ට හිත දෙකට. ව්‍යංජනාන ව්‍යංජන වාසයෙන් අංග ප්‍රත්‍යංග වාසයෙන් විස්තර කලිය යුත්තේ සත්‍චිකක්ක ප්‍රත්‍යක්ෂ කටයුතු ගෝචරාචාරණය පමණයි. අනිත් දේවල් ඉදිරි සිටිනවා. ඒ නිසා සත්‍චිකත්තාන භාවනාව කරනකොට ඒකේ අවසාන දක්වලා තියෙන රහත් අවුරුද්දක හෝ හත් දවසක හෝ කියන මේ මුලින් කියන මේ ආනිසංස පිළිබඳ දේශනාවත් අවසානයේ දෙන්නා වූ සහතිකයක් දෙක අතර මැද යෝගාවචරයට ගොඩක් තමා වශයෙන් කළ යුතු ආර්ය පරිශ්‍රණ කියනවා. මේ ආර්ය පරිශ්‍රණය තමයි මෙතන සඳහන් කරන්නේ මේ ඥාය සාධිකම. මේ ඥාය අධිකම කරනවත් එක්කම යම් මොහතක තමයි අරමුණු දෙක තුනක මත් වෙලා දෙක තුනක අතරමං වෙලා ඉන්න වෙලාවේ මේ කයි මම කල යුත්තේ අනිකුත් දේවල් දෙවෙනි දේවල් මේකයි ප්‍රමුඛතාවය මේකයි ප්‍රධානය කියලා තේරුම් ගන්නවා ආ සමගම අකාලිකව ප්‍රතිඵල දෙනවා ඒක තේරුම් අරගන්න නැතුව ඒ ක්‍රියාත්මක වෙන්නේ නැතුව මෙනෙහි කරලා ඒ දෙවෙනි දේවල් දෙකී අරමුණු බාහිර අරමුණු බැහැර කරන්නේ නැතුව කොච්චර වෙලා හිටියත් ඒ යෝගාවචරගේ මේ න්‍යාය අධිගමනය කියන ඉවරට ලං වීම අන්තිම ප්‍රතිපදාව කියන. හුඟක් වෙලාවට භාවනාවේ දැන් 35 40ක් විතර ගියාට පස්සේ බොහෝ යෝගාවචරයන්ගේ වීර්ය ආයත වීර්ය ඒ අනුව මතුවෙනා වූ චෛතසික වීර්යය දුර්වල වීම නිසා හරියට ගාහකට කොටාන කොටාන යනකොට පිහියක දැල්ල අග කැපෙන කොටස ගෙවිලා ගියා වාගේ අර වීර්ය ගෙවිලා ගියාම හිත නානාප්‍ර අරමුණු વિશે හේ පාවෙන මට්ටමකට. මේ නිසා තමයි මේ ගොඩාක් කල් වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ, කල්ැතුම තේරුම් අරගන්න ඕනේ. මේ සතිපට්ඨාන භාවනාදී භාවනා ක්‍රම 30ක් 40ක් පෙන්ලා දුන්නට රූප කොටාසේ ආපෝ තේජෝ වායු ආකාශ කියලා හතරක් පහක් තිබුණට නාම වශයෙන් Taman අහලවත් ඇති කොටාස රාශියක් තිබුණට මේ එකක් හරියට තේරුම් අරගත්තොත් අනිත් ඒවා අනුමාන ඥාන සුතමේ ඥාන මාර්ගේ තේරුම් වෙන එක න්‍යාය ලාභය. ඒවා පිළිබඳව නැවත ප්‍රතිවාණිකාවෙන් හැදලා බලන්න ඕන කමක් නැහැ. අසන්තුෂ්ඨ භාවයක් ඇති කරගන්න ඕනේ. දිගට කරගෙන යනකොට යන කාර්යය. මේක තේරුම් අරගෙන තිබුණ නැත්නම් මේ න්‍යාය අධිකමේ ලොකු බාධාවක් සිදු වෙනවා. එනිසා මේ අනුරෝධයේ දුරු කිරීමට කටයුතු කරනකොට මේ කාරණා තේරුම් අරගෙන බලන්න. යෝගාවචරය විසින්මයි මේක වටහාගෙන තියාගන්නේ. මේ සතිපට්ඨාන ධර්මය විස්තර කරනකොට මේ බුද්ධ දේශනාවේ තමයි මේ ආනිසංස හතක් වශයෙන් මේක විස්තර කරලා දීලා තියෙන්නේ. එහෙම නැති සාමාන්‍ය ඥාත කාලේ සමකාලීන භාවනා යෝගී නැත්නම් භාවනා දෙන කර්මස්ථානාචාර්ය ගුරු මතක් කරලා තියෙන දේ තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමය අරමුණු එනකොට ලෑස්ති වෙලා තිබුණේ නැත්තම් සූදානම් වෙලා ඒකට එළඹිලා තිබුණ නැත්නම් අරමුණ දැය ගන්නවා එළඹිලා හිතුව සතිපට්ඨාන දැය. ඒ නිසා එළඹ සිටි 100 කියලා වචන බව අපි නැවතත් පැමිණෙන්නේ ඒ නිසා ඒ දුකටපත් වුණාට පස්සේ එතනදී ඉගෙන ගන්න හම්බ වෙන්නේ අපිට. කල්ලාතුව හිත ඒකට යොමු කරවලා හිත ඒ දෙහි අනිස්ථාන වශයෙන් පිහිටුවාගෙන යන්න. කල්පනා කරලා කවදාකවත් ඒ මේ පරියන්කේදී හෝ සක්කලේදී හෝ ලබන්න. අපි තවත් විදිහකට කියනවා නම් අපේ මේ සංඛාර දුක, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන ඒකාන්ත මේ සංසාර රෝගෙන් පෙළේ සතිපට්ඨානේ වඩන්න ඕනේ කරන්නේ ජරාව තියෙන්න ඉස්සර වෙලා. ව්‍යාධියටපත් වෙන්න ඉස්සර වෙලා. මරණයටපත් වෙන්න ඉස්සර වෙලා. ඒ නැතුව ජාති ජරා ව්‍යාධි ජාති කියන එක නම් මේකදී විස්තර කළ දෙන්න අමාරුයි. ජරා ව්‍යාධි මරණකේ පත් වුණාට පත් වුණාට පස්සේ සතිපට්ඨානේ කරගන්නවත් කටපාඩම් කරනවටවත් උත්සාහ කරන්නවත් බැහැ. ඒ නිසා පිරාතුවම අපේ හිත අර රෝග තියෙන පළාතකට යන්න කලින් ඉන්නත් කරගෙන යන්න අවශ්‍යයි. මේ සතිපට්ඨාන පිළිබඳ දැනගන්න ඕන. ඒ අනුව අපේ හිත ඇති සංඥාවක් ඇති කරගෙන මම මේකට අද මූණ දෙනවා. මේකට ආවොත් මේකමයි උත්තරේ වෙන දෙකක් නැහැ කියලා එක ඒ මේ අදි හොඳ අෂ්ඨාය ශක්තිය කටයුතු කරනවනේ අර අකාලික ගතිය හොඳට ධර්මයට ඇත. එහෙනම් මේ වෙලාවේදී කල්පනා කරන්න පටන් අරගත්තොත් Tamandම සැක පහදන ওই කිව්වට සත්‍යාගේ විසුද්ධියක් ඇත්තටම සතිපට්ඨානෙ වෙනවද? සෝක පරිදේව දුරු කරන එක වෙයිද? දුක් දුන්නත් දුරු වෙයිද මට න්‍යායය පහළ වෙනවද එහෙම සැකීතර කෙනාට ඔය හත් දවසෙන් අත් අවුරුද්දේ වැඩි කරන්න හම්බ වෙයි. න්‍යාය අධිකමයක් නිපාන සත්‍යකරණයක් සිදු වෙන්නේ. නමුත් ඒක මේ මේ සත්‍යපත්තාන කියන දුර්ලභමක්වත් ਸਰවඥාන්තික දුර්ලභමක්වත් නෙවෙයි. මේ ධර්මාන්නේ නැතිකම. කියලා කියන දේ යොමු කරන්න හදන ධර්ම කාරණාව පටලවා ගන්න. ලාමක මොකක් හරි ඉස්සර ගන්න. අර ප්‍රමුඛතාවයේදී ගොනා කරත්තය බැඳගෙන යනවනම් ගොනා ඉස්සෙල්ලා යන්න ඕනේ. පස්සේ කරත්තය ඇදලා එනවා. ඒකයි ලෝක ස්වභාවය. අපි මේ ගොනාගෙන මේ වටිනාකම දෙන කරත්තය පුරවලා තියෙන රත්තරන් ඒ නිසා මට ඉස්සෙල්ලා ඒක ගෙනියන්න ඕනේ කියලා. කරත්තය මේ ඉස්සර කෙරුවොත් එහෙනම් අපලක්. ඒකද සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ආන්න මේ කාරණාව මේ න්‍යාය අධිගමයේ කියන කාරණාවයි තාමත් වැදගත්. ඒ න්‍යාය අධිගමයේ කෙරුවොත් තමයි ඉබ්බානස සත්‍ය කරගන්න. ඒ නිවන සාක්ෂාත් කරනවා කියලා අපිට විශේෂ උතුණක් පලඳින්නක් හෝ වෙන විශේෂ විභූෂණයක් ලැබෙනව නෙවෙයි. අපේ අර නිවන දේශනා පිළිදී අපි නිතර නිතර අහන්න ලබන වගේ ඒ තං සම්පං ඒ තං පනීතා යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ වදිපටිනී සග්ගෝ තණ්හාකේයෝ නිරාගෝ නිරෝධෝ නිබ්බාන මේ තියෙනා වූ ඒ අපේ තුල දැනටමත් ඇත්තා වූ ඒ රාග ආදී ඒ තෘෂ්ණාවට බර ධර්ම ටික දුරු වීමමයි නිවන කියන්නේ ඒකමයි අපි අර කලින් අදහස් කරපු විදිහට මතක් කරපු තේ න්‍යායාධික මේ කරනවායි කියන ටිකෙන් ටික ටිකෙන් ටික අයින් කරන්නේ ඒකමයි. ඒක අරමුණක ඇත්තා වූ සුඛ දුක්ඛ දුක්ඛම කියනා වූ සෑමම වින්දනයක්. විඳලා ඒක හමාර කෙරුවොත් අනිකුත් අරමුණුත් ඒක හා සමානයි. ඔක්කොම ඉවර කරන්න බෑ කවදාකවත්. එකක් නම් ඉවර කරන්න පුළුවන් ඉංග්‍රීසි යනකොට ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී වඩා සූක්ෂම ධර්ම වලට යද්දී බාහිර ධර්ම කොච්චර ගොරෝසු තිබුණා ඒ සූක්ෂතාවල දිගේම ගමන් කරනකොට මේ නිවන් දුර පෑයි. ඒක ඒක තමයි සාමාන්‍යයෙන් ආනිසංසාතේ ශ්‍රේෂ්ඨතම ආනිසංසය වශයෙන්. කුළු ගන්නවන්නේ නිවනේ තමයි කුළු ගන්න. ඒක කල්ැතුම සරුවචනාංශයේ මේ දේශනා කිරීමේ හොඳට පැහැදිලි වෙනවා මේක මේ අහවලාටයි මම මේ ගන්න පුළුවන් මේ අහවල් සුදුසුකම් ඇති අත්දැක විතරයි කියලා කිසිම දෙයක් එක ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ මේ ආනිසංස හතට නම් එතුම යදිදං චත්තාරෝ සතිපට්ඨාන යම් මේ හතර සතිපට්ඨාන කෙනෙක් අත්නම් ඒ හතර සතිපට්ඨානින් මේ ආනිසංස හත ලැබෙනවා කතමේ චත්තාරෝ මොනවාද මේ හතර ඉදබික්ක වේබික්කු කායේ කායානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිද්ධා දෝමනස්ස මෙන්න මේ විදිහට හිත හදාගෙන ඒ යෝගාවචරයා ආරමුණු කළ යුතු හිත ඒකේ යුතු නැත්නම් විපස්සනා වශයෙන් වැඩි යුතු ඒ සතිපට්ඨානේ සතිය පිහිටිය යුතු ධර්ම හතර තමයි මේ හතර සතිපට්ඨාන වශයෙන් පැහැදිලි කරන්නේ. ඉද දික්ඛවේ දික්ඛු. දැන් මෙතනදී ගිහියත්ෝ එහෙම නැත්නම් අනු මේ ඉස්ත්‍රි පුරුෂය කොටාස හිතා ගන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේලාට පමණයි මේක දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් මේක කරන්න බෑ. එහෙම හිතා ගන්න ගොඩක් කරුණු තියෙනවා. ඒ මොකද මේ වැඩේ කෙරුවොත් හත් අවුරුද්දකින් වෙනසක් ඇති වෙනවාමයි. ඒ නිසා මම ගිහි කාලේ ඉසිසල්ලාම සතිපට්ඨානේ සාමාන්‍ය මත පිටින් අහලා ඉගෙන ගන්න කාලේ මට ප්‍රධාන සැකයක් තිබුණා ඒ සතිපට්ඨාන ගැළපෙන්නේම සෝවාන් නැත්නම් කියලා. දැනටමත් යම් ප්‍රමාණයකට නිවන ලබා ගත්තත් තමයි මේ වගේ ගැඹුරු ධර්මයක් ගැළපෙන්නේ. එවැනි කෙනෙක් කවුරුත් හතක් අතලත අනාගාමි කරන නැත්නම් රහත් කරනවා නේද කියන එකයි මට ඇතිවෙච්ච අදහස. ඒක මම ඒ කාලේ ගිහිව හිටියේ ඒ නිසා මම හිතුවා සෝවාන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට තමයි මේ සරුවචනanse අමතන්නේ කියලා. ඉද දෙකලේ බෙහෙක්කු කියලා. ඒ නිසා ඒ වාගේම යම් ප්‍රමාණික ගුණවත් සිල්ලාකාර භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මම කිව්වා මේක පැවිදි වෙන්න උත්සාහ කළ වැඩක් නැහැ. මේක දේශනා කළ දෙන භික්ෂුන් වහන්සේ නමකට තමයි කියන්නේ. ඒ ශාන්සේ දන්න ක්‍රමවලින් කොහොම විවුර්ත මනසක් ඇති කෙනෙක් දන්න ක්‍රමවලින් කිව්වා එහෙම හිතන්න එපා. එහෙම එකක් නෙවෙයි මේකේ තියෙන ඕනම කිහිපයක් මේ කරන්න පුළුවන් කියලා. මම මේකට හා කියලා දැක්සත් මොකද මගේ හිතේ ලොකු බරක් තිබුණා. ඇත්ත වශයෙන්ම මේක භික්ෂුන් වහන්සේට. උදේ ඒ තරම් බරධාරකමක් මේ සතිපට්ඨානේ පවතිනවා. කරපු හැම කෙනාම හත් අවුරුද්දෙන් වැඩේ කරගන්නව නෙවෙයි. ඒක පිළිබඳව මධ්‍යස්ථ. එනත හිත උනන්දු කරන සුළු. එහෙම නැත්නම් හිතේ ඇති වෙන ධෛර්යය නොවත් කරන සුළු අදහස නම් ගන්න තියෙන්නේ මේ භික්ෂු කියන පදය මේ සතිපට්ඨාන ආලෝකයට බලනකොට කියන්න තියෙන්නේ සංසාරේ බය දන්නා වූ ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට මේ භික්ෂු කියන නම ගැලපෙනවා. ඒ නිසා සරුවචනන් සඳහන් කරන යේතේ භික්ඛු අචිර පබ්බජිකා පැවිදි වෙලා බොහෝ කල නැති ඒ භික්ෂුවතුම සතිපට්ඨාන උගන් ලබන්නේ. එතනදී තර්ක කරන්න පුළුවන් මේ පැවිදි වුණා කියලා කියන රහත් මේ උපසම්පදා වුණාද නැත්නම් මේ ශාසනයේ දසදී දස ශික්ෂාපද අරගෙන සාමණේර වුණාද නැත්නම් ගිහි දස සීල්ද নানা ආකාර දේවල්. නමුත් අර සූත්‍ර පිටකයේ සූත්‍ර පිටකයේ විකරණය කරන අටුවාචාර්යන් වහන්සේලා දීලා තියෙන අර්ථකථනය වෙන සංසාරේ බය දක්නා. ඒ බයෙන් ගැලවීම තමයි මගේ එකම යුතුයකම කියා ගන්නා ඕනම කෙනෙකුට භික්ෂුකෙන් නම ගැලපෙනවා. ආනේ භික්ෂුවකටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම තමයි අපි අර කලින් මතක් කරගත්ත මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ තියෙන කුරු රට කම්මාස්තම්ම නිගමේ ඒකකු මනුස්සයෙන්ගේ තියෙනා වූ විශේෂ පැහැදිලි මනස නැත්නම් ආදී ජීවිතය කාරණා කාරණා තේරුම් ගන්න පුළුවන් ඥානවන්ත භාවය අතුආය ගොඩක් විතර කරලා තිබුණා නම් මෙතන ආමන්ත්‍රණය තියෙන බික්කෝකේ ඒ රස්සේ හිටි ආ වූ සිවණ පිළිතෙන් බික්කුණාන්දට ආමන්ත්‍රණය කරා ඒක නිසා සර්වචනහන්සේ සමග චාරිකාවේතර භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා යම් කිසි කෙනෙකුට සංසාරේ බය දාන්නම තේරුණා නම් සංවේග ඥාන තියෙනවා නම් ගැළවීමට අදහස් කරනවා නම් ආන්න මේ කියන ආනිසංස හත ලබා ගැනීමට මේ කියනවා වූ සතිපට්ඨාන හතරක් එකමෙන් කරන්න පුළුවන්. එකම දාන කරන්න පුළුවන්. මොනවාද මේ හතර? ඉද බික්කලේ බික්කු අනේ බික්කුවක් කායේ කායානුපස්සී විරති. කයේ කය අනුව බලන්නේ වාසය කරනවා. මේ කයේ විවිධ පැති වලින් බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහි මේ ඕලාරික කාය ගුරුසු භාවය රූප ස්වභාව මයි මෙතන අදහස් කරන්නේ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සංපජානෝ සතිමා මේ කොම අර සංවේග ප්‍රාප්ත එහෙම නැත්නම් සංසාර බය දැක්කා වූ යෝගාවචරය තුළ තිබිය යුතු සුදුසුකම් ටික බුද්ධ ආගම් වෙන්න ඕනේ, සිංහල වෙන්න ඕනේ, ආසියාවේ ඉපදිනා කියන්න ඕනේ, පැවිදිලා ඉන්න මොනම දෙයක්වත් ඒක නැහැ. ඒක අවශ්‍ය කරලා තියෙන්නේ ඒ සංසාර බය දක්වා වූ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන වූ පුද්ගලයාගේ මානසික සැකසීම. ආතාප වීර්යයක් තියෙනවා. කෙලස් තවන, කෙලස් දුරු කරන්න පුළුවන්, දවල හරින්න පුළුවන් තරමේ වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ වීර්යය නැතුව ප්‍රාර්ථනා කළ පමණින්, ප්‍රතිපත්තාන වල හිතාක දක්වා කටපාඩම් කළ පමණින් කවදාකවත් මේක ප්‍රතිඵල ලබන්නේ බොහෝම ප්‍රායෝගික ඒ කෙලින්ම තමන්ගේ අතටම ආයුධ කටලේ දෙන වගේ වැඩ පිළිවෙල. කිසිම දෙයක් කරුවචනාන්තේ කරලා දෙන්නේ. ඊ ආතාප වීර්යයට අපි දන්නවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා මේ ඉන්දිය ධර්ම පෙළ ගස්වනකොට වීර්යයට කලින් සඳහන් කරන්නේ සද්ධා. වෙන විදිහකට අපි මේක සඳහන් කරනවා වීර්යයට ආසන්නම කාරණාව සද්ධාව කුසල ඡන්දය දෙකයි. යම් කිසි කෙනෙකුගේ ඒ කුසල ඡන්දය ශ්‍රද්ධාවත් හොඳට ඉස්මතු වෙච්ච වෙලාවේදී ඔහු තුල මහ පුදුමාකාර වීර්යයක් ඇති වෙනවා. මේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයත් යම් වෙලාවක පිටු වුණා නම් සීතල වෙලා ගියා නම් ඇල්මැරිලා ගියා නම් දිවිවැටිලා ගියා නම් ඒ බුද්ධලයා ඇත්තු දාලවත් අභිවත් නැගිටවන්න බැරි තරමේ අන්තිම කුසීතෙක් බාටපත්. මෙන්න මේ ආතාප වීර්ය නැගා හිත වීමට ආසන්නයෙන් බලපාන ශ්‍රද්ධාවත් කුසල ඡන්දයයි නගාහිත වීමට තමයි අර හයක් හතක් වූ ආනිසංස කලින්ම දේශනා කරන්නේ. ඒක අහනකොට කාට නමුත් මේක මට ළඟා කරගන්න ඕනේ මට පුළුවන් මම කරන්නම් කියලා ඒක පිළිබඳ ආධාර ශක්තියක් ඇති. ඒ නිසා ආතාපී කියන ගුණය කෙනෙකුගේ ජීවිතේ පුරාම පවතින දෙයක් එහෙම නෙවෙයි. වරක සද්ධාව ඉස්මතු වෙච්චාම මේ ආතාපී ගුණය මතුවේ. ඒ වෙලාවට ඕනම දෙයකට නැමෙන සුළු කර්මන්නේ සුඛෝම සුඛ නමේ වීර්යයක් ඇති වෙනවා. නමුත් මේ සද්ධා නැති වෙච්චාම ඔල මොල ගතිය වලට මේ ඡන්ද පරිප නරක දේවල් වලට පෙළෙන්න ඉඩ තියෙනවා. ඒ වීඩියෝ ඔල මොල තත්යකටපත් වෙනවා. ඒක නිතරම සද්ධාවෙන් ඔෆ්ලයින් වෙච්ච සද්ධාවෙන් පාදනම සපයලා දෙන්න ලද වීර්යයක් තියෙන එක ආතාප වීර්යයක් බවට පත් වෙනවා. එහෙම ආතාප වීර්යයක් නැත්නම් මේ සතිපට්ඨානෙට හරින ආනන්ද හතලා දෙන්නේ. මේක හරින එක උපහාසාත්මක. එහෙම නැත්නම් එක විදිහක තේරුම් ගැනීමේදී මේ තේරුම් ගත්තට පස්සේ බොහෝමත්ම හිත නිදහස් කරන කාරණාවක් තියෙනවා. ඒ මොකද ආරම්භයේදී මේක අපි කියන්නේ අතිවර්තහන පස්සේ මාර්ගය නැත්නම් මේ න්‍යාය අධිගමනය කිරීමේදී පුදුමාකාර ශක්තියක් තියෙනවා. පුදුමාකාර කැපවීමක් කියලා. ඥාති විරස ඔක්කොම අතහැරලා දාන්නේ කියලා. වස්තු ඔක්කොම අතහැරලා දාන්නේ කියලා. සෑම දෙයක්ම අතහැරලා දාලා මේකට එන්නේ කියලා අර නොකරන වෙදකමට කොඳුරු තෙල් කල හතකුත් පතක් ඉල්ලන්නේ. ආ මේ වගේ ආරම්භයේදීම දෙනවා විශාල කැපකිරීමක්. ඉතින් මේ මුළු ගමන පුරාම අපි හිතනවා මේ සීලයක පිටාන්ට ඉස්සලා සීලයක පිටාට පස්සේ සමාධියක පිටාන්ට ඉස්සර වෙලා සමාධියක පිටාට පස්සේ ප්‍රඥාවක පිටාන්ට ඉස්සර වෙලා ඥානයක පිටාන්ට ඉස්සර වෙලා ඥානයක පිටාට පස්සේ මෙන්න මේ හැම අවස්ථාවකම මේ තරම් ආකාප වීර්යයක් දිගට පවත්වාගෙන යනවා නම් අවුරුදු 7ක් ජීවත් වෙන්න පුළුවන් වේද කියලා හිතන තරම්. ඒක දුෂ්කර ක්‍රියා කළ අවුරුදු 6 යනකොට සරුවචන් වහන්සේගේ ඉතුරුනේ මේ සම් ඇත නහර විතර. ඒ නිසා පුදුමාකාර බයක් ඇති කර ගන්නවා කම්පන. බුබ්බඩය. මේ විදිහට කරන්න බෑ මේ විදිහට මම ටිකක් කරන්න හදනකොට මෙතරක් ඉන්නවා මේ විදිහට අවුරුදු 7ක් දවස් 7ක් මේ විදිහට කරන්න දෙනනම් කවදාකවත් ඒක මිනිස්සුන්ට කර දරා ගන්න බැරි වෙයි කියලා කලින්ම බය වෙලා හැරලා යන බුබ්බඩය. කම්මැලිය. එහෙනම් කල්පනාකාරය. Tamange ශරීරෙට ආශා කරන්න. කුමාරහත බලාපොරොත්තු වෙන කුමාර සැපේ හැදිච්ච කෙනා තර්කයේ ඉදිරිපත් කරන මිනිසයා මේ විදිහට පුදුමාකාර ශක්ති නැත්නම් ආතාප වීර්ය හැම වැඩ පිළිවෙලකම තියෙන දෙයක් තමයි මුලින් මේ වගේ විශාල මකර දොරකින් ඇතුළු වුණාට ඉතාම ලොකු දේවල් ඉල්ලා පටන් ගන්නකට ඥාන ශක්තියක් Tamangeම ඇති කර ගන්නා වූ හරිත්‍යත් නිසා ඉස්සරහට යනකොට බොහෝමත්ම මේ කියන සම්පූර්ණ කරගන්න. අපි දන්නවා අන්දර ලොකට අත්‍යන්තයෙන්ම ඒක ඔය කනවර තුබේ අටවලා තියෙන අපි ෆොටෝ එහෙම බලනකොට මහා විශාල යන්ත්‍රයක්. ඒ ගමනත් අන්දර කොට බැසින් ගමනක් ගත්තොත් අවස්ථා තුනකට හදලායි ඒ විද්‍යාඥයෝ සාකච්ඡා කරා. එයින් ඉතාමත්ම ශක්තිය ගය කරන්නේ ඉතාමත්ම විචිත්‍ර ඉතාමත්ම ළඟින් ලෝකයට දා ගන්න පුළුවන් සමාජ සිද්ධිය තමයි මේ පෘථිවි කක්ෂයේ මේ ආකාශ ශකලය එහා පැත්තට දාන්නේ. පෘථිවි කක්ෂයේ බරපතලම ආකර්ෂණ ශක්තිය වැඩ කරන 76ක් කාලය ඇතුළත. 76කින් එපිටට මේ පෘථිවියේ භ්‍රමණ වේගය නිසා ඇති වෙන ආකර්ෂණ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒක ආවකාශයට වැටේ. ඒ තුල මේ නෑ මේ පෘථිවියට ඇති ආකර්ෂණය. මිනිහේ පෘථිවියෙන් ගැලවිලා හැතැම්ම හයක් ඈතට ගෙනියන්න මෙච්චර බර යකට ගොලක්. පුදුමාකාර ශක්තියක්. ඒක අවරෝහණේ ගණන් කළා නැකත් බලලා පුදුමාකාර විදිහට සැලසුම් කර තමයි යවන්නේ එතකොටම ඒ අර හදලා තියෙන විශාල රොකට් එකෙන් 180කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන දවන්න වෙනවා මේ 76 විතරක් උසාවි. හොඳට කොච්චර දුර කියන. යම් කිසි කෙනෙක් ගණන් කරුවොත් එimhe 76කට මුළු රොකට් එකේ තියෙන 180ක් ඉන්ධනම පුච්චනවා නම් ඒකත් වැඩි ප්‍රමාණයක් පුච්චනවා. ඒක ඉස්සරහට යනකොට ඉන්ධන නැතිලා මග හැලෙයිද? මේ ඉන්ධන ගෙනියන්නේ කොහොමද? අවදාකත් මේක වෙන්න බෑ නේද කියලා ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ විද්‍යාවේදී මොකද වෙන්නේ ටික ටික ටික ටික කරලා තේරුම් අරගත්තා මේ ගුරුත්වාකර්ෂණයෙන් ඈතට මිදුණාට පස්සේ ඒ ශතලය තත්පරයකට 76ක පමණ ඇයකට අතමු 25000ක වේග වේගයෙන් අරන් දුන්නාට පස්සේ ඒක පෘථිවි කක්ෂයේ වටේ කරකෙන්න කිසිම ශක්තියක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉබේ පාරයි. ඊට පස්සේ ශක්තියක් අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙන්නේ අර පෘථිවි කක්ෂයෙන් කඩලා හඳ දිහාට හරවලා දෙන්න විතරයි. අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නැති පැත්තට යමක් චලනය වෙන්න ගත්තොත් ඒක නතර කරන්න බෑ. කොහේ යන්නේ? ඒකට ආය ශක්තිය ඕනේ ඉන්න ඕනේ. ඒ නිසා පළවෙනි ඒ රොකට් එක පත්තු කරනකොට හැතැම්මක් විතර ඇතර ගින්දල් මිසිනවා. මහා පොළොව කම්ප කරනවා. කම්ප කරවල තමයි මේ හැතැම් හයක් උඩට උස්සන්නේ. උඩට ගියාට පස්සේ ඉච්ඡර පත්තු වෙන්නේ ඉච්ඡර ගිනි විදුම් කර මොකද? මේ බොහොම සංකල ගමනකින් ඉච්ඡරතාවයකට පත් වෙලා ඒ නිශ්චලතාවයේ තුල වරින් වර පොඩි රොකට් පත්තු කිරීමේ නිසා මාරු කරලා දෙන්න සිද්ධ වෙනවා ඊගාට අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙන්නේ හන්දට බස්සන වෙලාවේදී ඒ රොකට් එකේ බරදරන්න විරුද්ධ අතට රොකට් එකක් වගේ. ඒක කම්මැලියා නැත්නම් විපස්සනාට බය මිනිහා එහෙම නැත්නම් කියනවා කුමාරසතු බලාපොරොත්තු වෙච්ච එකන මේ මුලින් යොදන්න තියෙන ශක්තිය වැඩි නිසා එක්කෝ නොගෙමින් ඉන්නවා නැත්නම් ඔක්කොම ශක්තිය වේදන් කරලා ආයෙ ගෙදර ආයෙ ගෙදර ඇවිල්ලා ආයෙ කල්පනා කල්පනා කරලා අනිත් දවසේ යන්න අර තරම්ම ශක්තියක් ඕන. මේ නිසා කම්මැලියා මෙරි මෙරි උපදින මිනිසෙක්. වීරවන්තයා එක පහරයි මේ විශාල ශක්තිය වැය කරන්නේ ආයෙ පිටිපස්ස බලන්න. ඒ පුද්ගලයා ඊට පස්සේ වැටෙන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන ආකර්ෂණයෙන් තොර අභිහවකාශය. කොහොමදක් කාම ලෝකේදී ආ බලන්නේ නැහැ. එක වේගෙම. ඒ නිසා පෘථග්ජනය කියලා කියන්නේ හොද හොදමඩේ දාන්නේ ඒ බුද්ධයාට ශක්තිය කොතර දීපත් නැහැ නමුත් සත්‍ය සර්වඥාන්තේ මේක අපි විනේ සාරාංශික කල්පලක්ෂයක් දුම් පුරලා පත්තදා බලලා මතක් කර තිබුණා මාව අදහගන්න. හිමාපියන් නඩමේ මුහුණේ වැටිච්ච කඳුළු සහිතව මම කීදී අතහැරිය හැබැයි ඊට පස්සේ සමථ විදර්ශනා භාවනා කරලා සතිය පිහිටුවා ගතට පස්සේ අපිට එල්ලෙන දෙයක් තියෙනවා. රකින්න කොඳුයට පෙලක් තියෙනවා. ඒක දිගේ යනකොට අර ප්‍රශ්න ආයෙමතු වෙන්නේ ඒ පුච්ච පුච්චයිල් ආයෙ පුච්චනවා. ඒක එක සැරේ මේ වැඩේ කරගන්න පුළුවන් නම් සත්පත්තාන්ට හරියට බහගත්තා නම් ඊට පස්සේ එන්නේ බොහොම පාවෙන කාලයක්. මේ තුලත් පරිමර රොකට් පත්තු කරන්න වෙනවා. ඒ දිශාව හරියට අරගෙන දෙන්නේ කම්තාන් සුද්ධ කරන්න වෙනවා. නමුත් අර හොද හොද මඩේ දෙමිල්ල පිළිබඳව බොහොමත්ම සංවේගනක. අපින් තමයි හරුවචනාගේ ධර්ම දේශනා කරන මැලින්නේ. උගව දෙනෙක් හිතනවා මේ විශාල ආතාප වීර්ය මුළු පුරාම අවශ්‍ය වෙයි කියලා නේ. අවශ්‍ය වෙන්නේ මේ කට්ට කඩාගෙන එළියට යන අවස්ථාවේ. නැවත නැවතත් ආය ආර අදාරපු දේවල් ගන්න හදනවා නම් හවපු හල මේ හලපු හැව ආය බදා ගන්න හදන කල්පේක් වාගේ එහෙනම් ඉතින් අර විදිහේ විශාල ශක්තිය අවශ්‍ය. ඒ ගණන් කිරීම එච්චර ඥානවන්ත ගණන් කිරීමක් නෙවෙයි. ඒක කියලා අපව වෙන්න ගණන් කරා. යෝගාවචරයේ අපව ගමනක් නෑ. යෝගාවචරයේ දැල්ලපු දැල්ලිල්ලපත් කෙරුවේ මුළු සංසාරය ආයි කිසිම අදහසක් ඇති කරගන්නේ නැහැ මම මේට වැඩිය ලාමක තත්වයකටපත් වෙනවා කියන්නේ. නිසා කායේ කායෙන් පස්සේ පස්සේ විහෙරති කියන තැනේ සරුවචනාසේ පෙන්වා දෙනවා මේ කය ඊටාත්ම ඕලාරික. ඊටාත්ම ගොරෝසු තැනින් මේක ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වෙන්නේදී ගොඩාක් දේවල් කැප කරන්න ඕනේ. ඉරියව් කැප කරන්න. ආහාර කැප කරන්න. ඥාති වස්තු කැප කරන්න. අනිකුත් ආශා කරන දේවල් ගොඩාක් කැප කරන්න ඕනේ. කැප කරලා මේ අතහැරපු දේවල් දිහා කල්පනා කර කර අරමුණ පුංචි කරලා කල්පනා කරනවා. ගත්ත අරමුණේ සම්පූර්ණ නිමග්න වෙන්න පුළුවන් නම් ඊට පස්සේ අර අතහැරපු දේවල් පිළිබඳ නඩු එන්නේම නැහැ. චෝදනා අවශ්‍යම නැහැ. මොකද ඔය තමයි දැනෙන්නේ තමයි මේ සාමාන්‍ය ඇදගෙන නානවා කියලා තියෙන ආන්න එක තමයි පුතක් යන ක්‍රමය. මේ පුතක් යන ක්‍රමයෙන් කල්පනා කරලා බලනකොට නම් මේ සතිපට්ඨානයි කියලා කියන්නේ අහසට ඉලිමන් වටිනා වගේ වෙලා. එහෙමනම් හත් අවුරුද්දක් නෙවෙයි ආත්ම හතකින්වත් කරන්න බෑ. නමුත් හරියට මුළු හදින්ම නැත්නම් පූර්ණ ඇදහිල්ලේ යුක්තව එක අරමුණකට හරියට බැහැ ගන්න පුළුවන් නම් බැහැගත්තට පස්සේ මම කලින් මතක් කරා වගේ විවිධාකාර අපිට ආශුද්ධ පිළි කරන්න වෙනවා. ඒවා එකක්වත් අර ප්‍රධාන පැත ගැනීම තරම් ශක්තිය ඉල්ලන්නේ. ඒ නිසා සීලේ කිව්වහම නැත්නම් ඊගේ අතහරිනවා කිව්වහම ඒව තමයි බරපතල ඉතින් මේ අපි ඔක්කොම මේක කරනනේ කියන්නේ ඒක හේතුව අපි මේ එකතු වෙලා සාමූහික ව්‍යාපාරක නෙවෙයි අපි සංසාරයෙන් ගෙන ආපු අපි අපේ ශක්තිය එහෙව් කරපු අපිට නැත්නම් එහෙව් මේ තත්ත්වයටපත් වෙච්ච අපිට මේ ඉදිරියට එන්න තියෙන දේවල් මොනවාද ඒකට අවශ්‍ය කියලා තියෙන්නේ මේ ආතාප විදිහට අර කියන සතිය සම්පජන්‍ය වගේ ඥානාන්විත සිං සූක්ෂම දේවල් ඉදිරිපත් කරගන්නවා. නමුත් අපේ නොදැනුවත්කම නිසා හෝ එහෙම නැත්නම් ඕලමොල ගති කල්පනා ඥාන නිසා අර අතහැරපු දේවල් නැවත අත ගන්න පටන් අරගත්තොත් ඉතින් අර එක තැන කරකවෙන තත්ත්වයටපත් වෙනවා කරකවෙන එක ඉතාම ඕලාරික ඉතාම කාමාවචර තත්ත්වය එනිසා කයේ කය අනුව බලව ජීවත් වෙනවා භාවනා කරනවා කිව්වා ඉස්ලාම් පටන් අරගෙන ඉතාමත්ම ඕලාරික දෙයක්. ඒ ඕලාරික දෙයක් මත පටන් අරගෙන ක්‍රමයෙන් සියුම් තත්ත්වයටපත් වෙන එකක් මේ භාවනා කියලා හිතනවා නම් යෝගාවට ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් ඇති වෙනවා අනිකුත් සමස්ත ලෝක ජනතාවත් එක්ක බලනකොට අපි කොච්චර අමාරු කොටස් කරලා දෙන්නේ. සර්වඥාන්සේ නිසා තමයි මෙතන පැමිණෙන්නේ. ඉන්නේ ජනතාවන් ඉක්මවනකොට සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා ක්‍රම හතරක් තියෙනවා. එනවාසේ සන්දර්ශනය කරලා පෙන්නනවා. ලෝකේ කියන්නේ මේකයි. සංසාරය කියලා කියන්නේ මේකයි. උඹ දැන් ඉන්නේ සරුවචනාංශයේ ඉදිරි පිටායි. උඹ මේ සරුවචනාංශය දක්වා එනකන් මේ එන ආපු පාර මේ මේ වගේ අහඹු වැඩ පිළිවෙලා. කතාචාරා වගේ ඉන්නේ සරුවචනාංශ නෙවෙයි. ඉදාගොත් මේකින් නෙවෙයි සරුවචනාංශ නෙවෙයි. නමුත් මතක් කරලා දෙනවා, පයින්නලා දෙනවා දැන් මේ ඔක්කොම අබැග්ග වියසන නැති ආර්ථිකයෙන් තුලින් දැන් සර්වඥාන්තිකපත් කරා. මේක සම්දර්ශනය කරලා පෙන්නකොට පේනවා මේ දුක් නේද අපි මේ ධර්මයට ගෙනහරට ඇන්නේ. ඒ දුක්කඩ අපි නැවත බාර ගන්නවාද? එහෙම නැත්නම් මේ හම්බෙච්ච සර්වඥාන්සේ බාර ගන්නවද? හම්බෙච්ච ධර්මයේ බාර ගන්නවද? හම්බෙච්ච සංඝයා බාර ගන්නවද? බාර ගත්තා නම් අපිට සමාදම් සිද්ධ වෙන්න වෙනවා. අපි මෙතෙක් කල් ආපු ගමන කුංචි දෙයක් නෙවෙයි. වටිනා. උත්තර ගමනක විශාල කටකිරීම කළා අමාරයි. ඒ නිසා අපිට ඒක සමාදම් වෙනකොට රෝමෝද්ගමන වෙනවා හැඟ. මේ සමස්ත ලෝකයාම හොද හොද නැවත මඩේ දාදී අපි පුළුවන් තරම් ඉදිරියට බලන්න ඕනේ කියලා සම්දස්සේති සමාදපේති මේ සමාදන් කරවීම සර්වඥාන්සේ අතිංග යක් නෙවෙයි. උන්වහන්සේ මේ ලෝකේ සංසාර ගමනේ අපි ඉන්න තැන පෙන්නනවා. දෙවිය යුතු, විදිය යුතු විශාල දෙවියන් රාශියක් අපි දැන් කරලා තියෙනවා. ඒකට ගැළපෙන කාලයක් අපි ජීවත් වෙනවා. යෝගාවචරයන් තාක් අපි ජීවත් වෙනවා. සමාදන් වෙනවා කියලා කියන්නේ ඒක. ඒක අපි හිංගලෙන් කියන්නේ කොහොමද? තෑග්ගක් දෙන්න පුළුවන් ඊට වැඩි වස්න තෑග බාර ගන්න කියලා. අපිට අද වෙලා තියෙන තෑග බාර අරගෙන ඒකේ අලියෙක් නම් හම්බෙලා තියෙන හෙන්දුව නැහැ කිච්ච ආණ්ඩන එකයි අපිට. මේ හම්බෙලා තියෙන වටිනා අවස්ථා ආරෝණ්‍ය තාක්ෂණ සර්වඥ වහන්සේගේ කාලේ බුද්ධ ශාසනය කියන කාර්ය මනුසාති භාවයක් ලැබිලා ක්ෂණ සම්පත්තිය ඇහැ කන දිවනස ඔක්කොගෙම සම්පූර්ණ වෙලා කල්යාණ මිත්‍යාශ්‍රය තියෙනවා ධර්ම ශ්‍රවණේ තියෙනවා පැවිද්ද තියෙනවා ඒ ඔක්කොම තියාගෙන භාවනා කරන්න ගියාම කීයක් දේවල් ඉතිපත් කරගන්නවා. එහෙම නැති සංඥාව, පරි සංඥාව, නොකි සංඥාව ඇති මිනිසයා අත්‍රිච්ඡතාවය ඇති කෙනා වගේ කවදාක සන්තෝෂ කරන්න බෑ. අපි මේක මේ තාලෙන් මේ තා හැඩෙන් ඇති ආකාරයෙන් පෙන්නලා දුන්නා නම් අපි මේ හදන්නේ මොනවද? අපි මේ කලින්නේ තැවෙන්නේ මොනවද? අපි සමාදම් වෙන පුත්‍ර දේවල් කියනවා. අන්න ඒක සතිපට්ඨාන ක්‍රමය. ආන්නේ විදිහට සමාදම් වුණාට පස්සේ සංදාසේති සමාධි සමුත්තේ හේසි. සරුවචන දේශනා කරන ඔබ වාගේ මේ කාරණා කාරණා හරියට තේරුම් අරගත්ත අනුගෝධය දුරු කිරීමට කටයුතු කරව ඇත්තෝ මේන්න මේ විදිහට හිත උත්තේජනය කරගන්න. මේක තවත් ඍජු කරගන්න ඕනේ. මේක තවත් පන්නරේ තියාගන්න ඕනේ කියලා උන්වහන්සේ මේ බොමැඩබුලදී සාක්ෂාත් කරගත්ත ධර්ම කොටස ටිකක් ඒ පුද්ගලයා තව ඉදිරියට තව පියවරක් ඉදිරියට තියාගන්න උත්තේජනය කරනවා. ඒක සාමාන්‍යයෙන් එතෙන් ආපු නැති කෙනාට තේරෙන්නේ නැති තරම්. ඒක තේරෙන්නේ ඒ කියන කෙනාට පමණයි. ඒකයි මේක සූත්‍රයක් එක්කෙනෙකුට අදාළයි අනිත් කෝත්‍ය අනිත් කෝට අදාළයි කියලා මේ විදිහට භාවයක් පේන්න තියෙනවා. ඒ විදිහට උත්පේමනය කරාට පස්සේ මේ පුද්ගලයාට කලින් සමාදම් වෙලා හිට උදේමත් කරගෙන ඉන්න කෙනාට හරියට මේක මේ එල්ල වුණා නම් ඒ පුද්ගලයා තුළ පුදුම නිලක්ෂයක් පහළ වෙනවා. මේ ආතාපී කියන ගුණයට ගැළපෙන ඒක නිකන් වෙස්තර මේ ආවේශ වෙන්න වගේ දෙයක්. උත්තේජනය වෙන්න වගේ දෙයක්. ඒක නිකන් විදුලියක් වැදුනා වගේ දෙයක්. එන්නේ සමුත්තේජනේ සිට. සමුත්තේජේදී සමුත්තේජනේ කරලා සර්වචනද දේශනා කරන මේක ලක්ෂ වාරයක් කරන්න. භාවිත භවී කරෝති. බොහෝ වාරයක් කරන්න වෙනවා. ආනේ මනස එතකොට ආයෙත් කල්පනා වෙනවා මම හිතන්නේ TV කව උනාට පස්සේ හරි කියලා තව වැඩ තියෙනවා නේද කියලා අසුබාන කියන පිටරත් කියලා. එහෙම තමයි හැම රහතන් වහන්සේම. එහෙම තමයි හැම පසේ බුදුරජාණන් වහන්සේම. එහෙම තමයි මම කියන්නේ. කියලා සංපහන්සක කරනවා. මේ විදිහට හරවචනාසික අපි මේ ශක්තිය ඇති කරගන්නවා. මේ ශක්තියේ පවතින මුලයි තාම විශාලයි, බරදාරයි, අවසානයේ තාම සූක්ෂම වෙන ආකාරයක් මේ ආතාපී ගුණේ තියෙනවා. ඒ මොකද ආතාපී ගුණය යෙදෙලා ඉත දෙන්නේ දොර ආරින්නේ සම්පදානයි. සම්පදානයි කියලා කියන්නේ එතර වීර්යය යොදර අර කීලි වලින් ඩාඩිය දාගෙන දිවෙන් දිව අල්ලාගෙන පිට කාගෙන උත්කල්ප දිව කියලා සාද කරගෙන කරන වැඩක් නෙවෙයි. ඒ කරන දේවල් හුඟක් ඉවර කරපු කෙනාට සම්පජන්ණය කියලා කියන්නේ ඒව අතර එකලසක්. ඒව අතර ගුණයක් ඇති කරගන්නවා. මෙන්න මේ ගුණ ටික සතිපට්ඨාන යෝගාවචරයට මේගත් ආ වූ බර අතබිමනොත් බාහිරට කියනකට අත්‍යවශ්‍ය ගුණ. ඉතින් මේ ගුණ ටික සතර සතිපට්ඨානික ධ්‍රුවපද වගේ නැවත නැවතත් සීපත් කරන නිසා මේ වගේ යම් කිසි විදියක පදනමක් විශේෂයෙන්ම භාවනා කරපු නැත්නම් තේරෙනවා අපි මේ සඳහා දැනට කැප කරලා දැනට ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය ඒ ටික අමතක කරන්න එපා. ඒ ටික නාතනාත සීපත් කරගෙන එහිම පෙළගස්මක්. එහිම තමයි තිබුණට වඩා සූක්ෂම සිං ගතියක් පීඩිගාන නැතින ස්වරූපයක් ඇති කර ගන්නවනේ ඉස්සරහට වැඩි ටික ලේසි. ඒ වැඩි ටික ලේසි වෙන්නේ ප්‍රත්‍යාවන්තය. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අද දවසේ කාලයේ මෙතනින් සීමා වෙන නිසා ඉතින් ඒකත් ඒ ආතාපි සම්පදානෝ සතිමා විනි අභිජා දෝමනසයි කියන පදවලින් ඒක කොච්චරක් මේ ධෛර්යයක් කොච්චරක් ශක්තියක් ඇති කරගන්න පුළුවන්ද කියලා මේ විදිහට අහලා දැනගත් ආ වූ දන් තුනක් කරලා දැනගත් ආ වූ දන්පත් ධර්ම වලින් යම් කිසි ප්‍රමාණික පන්නරයක් ඇතුව කටයුතු කරන ඇත්තෝ එයත් අන්න මේ අද ඇහෙන දේ මත්තට ඇහෙන දේවලුත් තව තවත් මේ ඉන්දිය ධර්ම බලලකම වැඩිලා ඒකාකාර වේගයකින් සියල්ලෝ මේකම සමගියකින් ඒවස් කාලයක් තුළට මේ බලාපොරොත්තු වෙනා වූ මේ න්‍යාය අධිගමේ නිර්මාණ සාක්ෂාත් කරණයට ඒ සියලු ඉන්දිය බලධර්ම වැඩිවීමටම මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ඊමිත ධර්ම දේශනාව සිදුවනවා. එක්කාකාජම් මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු එක්කාකාජම් මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පස්සිතියා එත්තාසාජනම්මේ දී සම්පතං පුඤ්ඤ සම්පතං කප්පේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශද්ධාජ බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශද්ධාජ බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගාමිද්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തി නාසයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തി නාසයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തി නාසයෝ